තබන්නේ. මෙම ධර්ම දේශනාව හොඳට සාවධානව ඇසුවොත් විශේෂයෙන්ම හදවතින් ඇසුවොත් ඒ කියන ධර්ම කාරණා හදවතින්ම දැක දැක ඒ දෙවන කොටස ඇසුවොත් සමහර විට පාරමී ශක්තියක් තියෙන කෙනෙක් සිටිනවා නම් මේ ස්ථානයේදී මෙම භූමියේදී වුවත් එවැනි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඇති. එසේ නොවත් ඒ ධර්මයට අනුව නැවත නැවත නැවත නැවත මානසිකාරය පවත්වමින් ඒ ධර්මයට අනුව පිළිපැද්දොත් ඒ තුළින් මේ ජීවිතයේ පසු දිනක පසු දිනකදී හෝ නිවන් ලබා ගන්නට පුළුවන්කම සමහර කෙනෙකුට ඇතිවන්නට පුළුවන්. ඒ නොවත් කවදා දවසකදී හෝ කවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඒ දෙවන ධර්මදේශනාවේ දෙවන කොටස උපයෝගී වන බැවින් එම කොටස විශේෂ අවධානයක් යොමු කරලා මේ අය අහන්නට ඕනේ ඒ අසන්නට කියලා පළමුවෙන්ම අප ඉල්ලා සිටිනවා. එතකොට මේ ස්ථානයේ පැමිණි සෑම කෙනෙක්ම වාගේ දන්නවා ඇති එසේම අසලා ඇති මේ කටිනානි සංසේ පිළිබඳව. කටෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය පිළිබඳව නොදන්නා කෙනෙක් ඇත්ත වශයෙන්ම නැති තරම්. කටිනේ කියන එකේ අදහස ස්ථාවර කියන එකයි. ඒ කියන්නේ මේ මහා පොත්තියේ භූමි කම්පාවකින් චලනයේ වස්සල වූවත් ඒ කටිනේකින් කටින පුංකමකින් ලැබෙන ඒ කටින චේවරය පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය සලවන්නට බෑ කියන අදහසක් පවතිනවා. මේ කටිනෙන් අතිවිශාල පුණ්‍ය ශක්තියක් ලැබෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි. මාස 3ක් තිස්සේ එක දිගට අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපත්ති පූර්ණය කළ භික්ෂුන් වහන්සේ නමකට හෝ භික්ෂුණීන් වහන්සේලාට එම චීවරය පූජා කරන නිසා සාමාන්‍යයෙන් වස් සමාදම් වීමට පෙර චාරිත්‍රයක් වශයෙන් බොහෝ ස්ථානවල වස් රැවීමක් කරනවා. එසේ වස් ආරාධනාව පිළි අරගෙන හෝ පිළි අරගන්නේ නැතුව යම් කිසි කෙනෙක් වස් රැසුවා නම් මේ කාල පරිච්ඡේදයේ තුලදී වෙනදාට වඩා කැපවීමකින් යුතුව ජීවිත පරිත්‍යාගයකින් යුතුව මේ ශාසන ප්‍රතිපත්තිය පූර්ණේ කරනු ලබනවා. විශේෂයෙන්ම මේ දක්වා සාක්ෂාත් නොකරන ලබ නොකරන ලද චතුරාර්ය සත්‍ය ධර්මයන් සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය ගුණ ධර්ම පූර්ණේ කරනවා. කායાનුපස්සනා වඩනවා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන ලබන ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ කාල පරිච්ඡේදය තුළදී ඒ වස්සාන කාල පරිච්ඡේදය තුළදී විශේෂයෙන්ම වඩනු ලබනවා. ඒ වගේම සතර සතිපට්ඨාන පමණක් නෙවෙයි සම්මප්පදාන ධර්මයන් වඩනවා, ඉද්ධිපාද ධර්මයන් වඩනවා. ඒ වගේම සද්ධායෙන් විරිය සති සමාධි ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරනවා. එimhe ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් වශයෙන් වඩනවා. මේ වස්සාන කාල පරිච්ඡේදය තුළදී සති සම්බොධ්ජංගේ ධම්මේ ච සම්බොධ්ජංගේ විරිය සම්බොධ්ජංගේ තීත සම්බොධ්ජංගේ පස්සද්ධ සම්බොධ්ජංගේ සමාධි සම්බොධ්ජංගේ උපේක්ඛා සම්බොධ්ජංගේ කියන ලබන ඒ සත්බොධ්ජංග ධර්මයන් අභිවර්ධනය කිරීම සඳහා උත්සුකව කටයුතු කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා සම්මා දිට්ඨිය වඩනවා සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා ඒ අංග දිනු කරන ලබනවා සමත වශයෙන් පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන ඒ රූපාවචර ධ්‍යාන හා අරූපාවචර ආකාසානං ඡායතනාදී ඒ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීම සඳහා උත්සුක කටයුතු කරනවා එවැගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කර ගැනීමට පටිච්ච සම්පාද ධර්මයන් අවබෝධ කර ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ඒ වර්ෂාන කාල පරිච්ඡේදයේ තුළදී එසේ වර්ෂ සමාදන් වූ නියම භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා පිළිවෙත් පූර්ණණය කරනු ලබනවා. මේ කාල පරිච්ඡේදය තුළදී බොහෝ දෙනෙක් දූතාංග පවා සමාදන් වෙලා ඒ ආකාරයෙන් ඒ වස් කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගමින් ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණේ කර ගන්න ලබන කාලයක් බවට පරිවර්තනය කර ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් මාස තුනක් පුරා අඛණ්ඩ ලෙස ශාසන ප්‍රතිපatti පූර්ණය කළ පිරිසකට තමයි එවැනි භික්ෂුවකට එවැනි භික්ෂුණී කෙනෙකුට තමයි කටින් ජීවරයේ පූජා කරනු ලබන්නේ. එබැවින් මේ මාස තුනක් තිස්සේ පූර්ණය කරන ලද පුණ්‍ය ශක්තියම ඒ කඨින චීවරේ මහත්ඵල මහානිසංස කර දීම සඳහා හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය පටිපන්නේ දානං දත්තා අසංකේයෝ අපමේයෝ දක්ෂිනා පාටිකං කිතබ්බා කියලා පාඨයක් දක්ෂින විභංග සූත්‍රයේ මේ පාඨය දැක්වෙන්නේ. ඒකේ අදහස යටත් පිළිසෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට සෝතාපට්ඨිපද සත්‍ය ක්‍රියාවේ පටිපන්නේ පිළිවෙත් පූර්ණය කෙනෙකුට දානන් දත්වා දානයක් දීම තුළින් අසංකේයෝ අපමෙයෝ දක්ෂිනා පාටිකං කිතබ්බා අසංකේයෝ සංඛ්‍යාව මෙතකේ කියන්නට නොහැක්කා වූ අපමෙයෝ අප්‍රමාණය මෙතකේ කියා නිර්ණය කරන්නට නොහැකි වූ පුණ්‍ය ශක්තියක් පත්පත් වෙනවා ඕපනවාදෝ සෝතාපන්නෝ ඒක එහෙමනම් සෝවාන් වූ කෙනෙකුට ඒ ආකාරයෙන් දානයක් දුන්නොත් ලැබෙන පුණ්‍ය ශක්තිය කොයිතරම්ද කියලා කියන්නට දෙයක් නැහැ. මේ අනුව බලන විට මේ වස් කාලයේ තුලදී අදුම වශයෙන් සෝවාන් වීමටවත් උත්සාහ කරන භික්ෂු පිරිසක් නැත්නම් භික්ෂුණී පිරිසක් තමයි මේ ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණය කරන ලබන්නේ. ඊට වඩා උසස් මාර්ගඵල ලැබීම සඳහා හෝ ධ්‍යාන සම්පත් ලැබීම සඳහා කටයුතු කරනවා. මේ ආකාරයෙන් කටයුතු කරන භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට ඒ ආකාරයෙන් කටින චීවරයක් පූජා කිරීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ පාඨයෙන් දක්වා ඇති පරිදි ওই ආකාරයෙන් අසංකේයෝ අප්‍රමාණ වූ කුණ්‍ය ශක්තිය ශක්තියක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් කටින පුණ්‍යකමක් කටින ආනිසංස ධර්ම දේශනාවක් පවත්වන විට ඔය නාමික ස්වාමීන් වහන්සේ කියා ස්වාමීන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී උන්වහන්සේ විසින් කරන ලද නාමික චරිතාපදානයේ දැක්වෙන කොටස් තමයි ප්‍රකාශ කරන ලබන්නේ එහිදී මේ නාගිත කියන ඒ මහදාතන් මහසේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් එදා කටින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මීට කල්ප 18කට උඩදී අසලා ඒ කටින චීවරයක් පූජා කිරීම නිසා මම 34 වාරයක්ම ශක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉපදුනාය බොහෝ වාර ගාණක් ශක්ති රජකම් ලැබුවාය සීමාවක් නැති රාජ්‍ය සම්පත්, ආදේශ සම්පත් ලැබුවය. අල්ප 18ක් පුරාම කවදාවත් දුගතිගාමී උනේ නැතය. ඒ වගේම උපනුපම් භවයක් භවයක් පාසාම ලෞකික භවෝග සතර සම්පත් වලින් අනුන වූ සෞභාග්‍යමත් වූ ආත්ම භවයන් ලැබුවය. ඒ කාල පරිච්ඡේදයේ තුළදී කිසිදාක දුගතිගාමී උනේ නැත ඒ වගේම කිසිදාක පහත් කුලයක උපදුනේ නැත උසස් කුලවල ඉපදුන අය ඒ වගේම ඒ කාල පරිච්ඡේදයේ ගරු සත්කාර සැලකිලි ගරු බොහොමන් ආදී ලැබුණාය. මේ ආදී වශයෙන් ඒ කටින චීවර පූජා කිරීමෙන් ලැබෙනා වූ පුණ්‍ය ශක්තිය ගැන විශාල විස්තරයක් ප්‍රකාශ කොට දක්වා තිබෙනවා. අතිශයෝක්තිය වශයෙන් දැක්වෙන කරුණුත් එහි අන්තර්ගත වන බවයි මගේ අදහස කෙසේ වෙතත් මේ ආකාරයෙන් ඒ කටින චීවර පූජා කළ අයට හා ඒ කඨින චීවර පුණ්‍ය කර්මයට සහභාගී අයට ලෞකික සම්ප සම්පත් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා භවභෝග සත සම්පත් ලැබීමේ හැකියාව වාසනාව උදා වෙනවා මේ දේශනාවේ පළමු කොටස යන්තම් ඔය ප්‍රකාශ කරා දැන් දෙවන කොටසයි අපි ධර්ම දේශනාවේ ඉදිරිපත් කරන්නේ මේ කොටස තමයි සාවධානව ඇසිය යුතු වන්නේ දැන් මා ප්‍රකාශ කළා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ඔක්කොම ලෞකික සබ්බ සම්පත් ලබා දෙන භවෝගෝග සබ්බ සම්පත් දෙන පුණ්‍ය කර්මයක් කියලා. අපි මේ ලෞකික සබ්බ සම්පත් භවෝග සබ්බ සම්පත් ප්‍රාර්ථනා කරනවා කියන්නේ සංසාරේ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. කඨින චීවර පූජාවකින් කෙලින්ම නිවන් සුව ලබා දීමට පුළුවන් පුණ්‍ය ශක්තිය ජනිත කර දෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් ලෞකික සතු සම්පත් භවභෝග සතු සම්පත් ලබා දෙන නිසා කෙනෙකුට හැකියාව තිබෙනවා අවශ්‍ය නම් පමණක් හැකියාව තිබෙනවා ඒ භවභෝග සතු සම්පත් උපයෝගී කරගෙන තමන්ට අවශ්‍ය ශාසන ප්‍රතිපatti පූර්ණේකාණ්ඩ නිවන් ලැබීමට ලබා ගැනීමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමට. එහෙම කර කෙනෙකුට පමණක් ඒ කඨින චීවර පූජාව වක්‍ර වශයෙන් නිවන් ලබා ගැනීමට හේතු උපනිශ්‍රය වන්නට පුළුවන්. වන්නවා කියනවා නෙවෙයි. ලෞකික සැප සම්පත් භවෝග සැප සම්පත් නිවි අපේක්ෂෙන් බලාපොරොත්තු වීත්තේ නිර්මාණය මේ සංසාර දුකෙන් මිදීමයි අපේක්ෂා කළ යුත්තේ මේ අපේක්ෂෙන් බලාපොරොත්තු වීත්තේ එතකොට මේ නිර්මාණ සම්පතේ ලබා දීමට නම් ලබා ගැනීමට නම් ඒ කඨින චීවර පූජාවකදී සිදු වූ පරමාර්ථමේ ධම්ම ක්‍රියාවලිය ගැන නැවත නැවත මෙනෙහි කිරීමක් කළොත් එහෙම අන්නේ මෙනෙහි කිරීම කිරීමේදී පවත්නා වූ කුසල චිත්ත ශක්තිය එක එල්ලේම නිවන් සුව ලබා දීමට හේතු උපනිශ්‍රේ වෙනවා. එනිසා මේ කඨින චීවර පූජාවේදී සිදු වූ පරමාර්ථමය ධම්ම ක්‍රියාවලිය කුමක්ද කියලා දැන් විමසා බැලීම සුදුසුයි. මේ අය මෙම ස්ථානයට පැමිණියේ මේ මකටන ජීවන පුණ්‍ය කර්මයට සහභාගී වූයේ ඒ සඳහා පළමුවෙන්ම චේතනාවක් ඇති වූ නිසා. මෙම ස්ථානයට යන්න ඕනේ මෙම පුණ්‍ය කර්මය කරන්නට ඕනේ මේ බණ අහන්නට ඕනේ ආදී වශයෙන් යම් කිසි ඒ කුසලමේ චේතනාව ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම පහළ වූ නිසයි මේ පුණ්‍ය කර්මයට මේ අය සහභාගී වෙන්නේ. චේතනා වික්කවේ කම්මං වදාමි චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන පාඨය මේ අය නිතර නිතර අසල ඇති පාඨයක් කියලා මා කල්පනා කරනවා. එතකොට මේ චේතනාවමයි කර්මය කියන්නේ චේතේත්වාසේ චේතනාවක් ඇති කරගෙන කම්මං කරෝති කම් කරනවා. කායේන වාචා මනසා කයින් වචනෙන් සහ මනසෙන් එතකොට මේ චේතනාව ඇති වූ නිසා මේ කඨින චීවර පුණ්‍ය කර්මයේ සම්බන්ධයෙන් යම්තා කායික ක්‍රියා කළා නම් ඒ කායික ක්‍රියා ඒ චේතනාව ප්‍රමුඛව කළා. යම්තා වචන පිට කළා නම් ඒ වචන සෑම එකක්ම ඒ චේතනාව ප්‍රමුඛවමයි සිදුවන්නේ. චේතනාව ඇති වූ නිසාමයි ඒ වචන පිටුනේ. යම් කිසි මානසික ක්‍රියාවලියක් සිදු වුණා නම් නැත්නම් සිතුවිලි පහළ වුණා නම් මේ සෑම සිතුවිල්ලක්ම චේතනාව ප්‍රමුඛව ඇති වුණා. මේ ආකාරයෙන් ඒ චේතනාව ඇතිවන විට ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන විට චේතනාව පමණක්ම නොවේ ඇතිවන්නේ. චේතනාව හා සම්බන්ධ වූ විවිධ චෛතසික ධර්ම ජනිත වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා, භක්තිය ඇති වෙනවා, ගෞරවය ඇති වෙනවා. සිතේ සමාධිය ඇති වෙනවා, සිතේ ඒකාග්‍රතාවය නැත්නම් සිතේ සතිය ඇති වෙනවා, ප්‍රඥා ජනිත වෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ වැනි කුසල මූල ධර්මයන් පහළවන්නට පුළුවන්. මේ ආදී විවිධ කුසල සංස්කාර ධර්ම චේතනාව හා සංප්‍රයුක්තවම ජනිත වෙනවා ඒ චේතනාව ඇතිවන විට. මේ විදිහට කල්පනා කරන කරන කල්ලි අපිට තේරෙන්නට ඕන මේ කටින පුණ්‍යකමට සහභාගී වූ සෑම දිනාටම චේතනාව සම්බන්ධ වූ මේ කුසල පාස්තික චෛතසික ධම්ම රාශියක් ඇති වී ඇති වී නැති වී නැති ගියයි කියලා. මේක අපේ පංචස්කන්ධ කතාවෙන් කතා කරනවා නම් මේක සංස්කාර ස්කන්ධයට ඇතුළත් ධර්ම රාශියක්. එහෙමනම් එතන ඇති උනේ මොකද්ද? සංස්කාර ස්කන්ධයක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමයි. ඒ පළවෙනි කාරණාව. එතකොට දෙවන කාරණාව මේ කටින කුණකමට සහභාගී වුණු මේ ඇයට වේදනාවල් ජනිත වුණා. බොහෝ විට මහා විශාල පුණ්‍ය කර්මයක් කරනවායි කියලා නැත්නම් මේ පුණ්‍ය කර්මයේ කරන විට විශාල සතුටක් දැනිටවන්නට පුළුවන් සෝමනස් වේදනාවක් ඇතිවන්නට පුළුවන්. සමහර විට උපේක්ෂා වේදනා ඇති වෙනවා. සමහර විට කායික මානසික වශයෙන් දුක් වේදනාත් ඇතිවන්නට පුළුවන්. මේ කටින පින්කමට සහභාගී වීමට සිතුම් අවස්ථයේ මේ අවස්ථාවේ පටන් මේ මොහොත දක්වාම මේ ආකාරයෙන් මේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මඳහත් වේදනාවක් හෝ ඒ පුණ්‍ය කම්මේ ආශ්‍රිතව ඇතිවනවා. මේක මොකද්ද? වේදනා ස්කන්ධයේ පහළ වීමක්. වේදනා ස්කන්ධයේ ඇති වී ඇති නැති වී නැති යාම කොහෙදී සිදුවනවා? ඊට අමතරේ දෙවන කාරණාව තුන්වෙනි කාරණාව මීට අමතරව මේ අය මේ කුසල කර්මයට සහභාගී වූ මුල් අවස්ථාවේ සිට මේ දක්වාම විශාල සංඥා ස්කන්ධයක් සංඥා ගොඩක් ඇති වී ඇති වී නැති නැති ගියා සංඥාව කියන්නේ අපි මුලා කරන ධර්මයක් මිරිගුවකට සංඥා බුදුරජාණන් වහන්සේ විසින් උපමා කොට වදාරලා තිබෙන්නේ මිරිගුවක් ඈත දිස්සෙනවා නමුත් මිරිගුවට කියලා අපිට පෙන්වට ළඟට ගියාම එහෙම දෙයක් නැහැ මේ වගේ තමයි සංඥාව කියන්නේ. අපේ මේ කටින චීවරයක්, කඩෙන් චීවරයක් කියලා අපි හිතන එක අපේ හිත තුළ තියෙන සංඥාවක් විනා ඔය තියෙන ඔය පූජා තුළ සිවුරේ ඇති දෙයක් නෙවෙයි. මේක සත්‍යයයි. සිවුරේ ඇති දෙයක් නෙවෙයි කඩිනේ කියන එක තමාගේ සිතේ තුළ තියෙන සංඥාවක් පමණයි. මේ ඇයට ඒ කටිනේට පූජා කර සිවුර මෙතන තියලා ඒ වගේම තවත් සිවුරක් මෙතන ගෙනත් තියලා මම පින්නොත් ඔයාලට අඳුරන්නට පුළුවන් ද කටින චීවරය මොකද්ද නිකන් සිවුර මොකද්ද කියලා සමහර විට අඳුරන්නට බෑ දෙකම එක නම් එකම ඔගේ නම් මේක හිතේ තියෙන සංඥාව සංඥාව කියන්නේ මා ප්‍රකප ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළා අපි නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා මුලා කරන ධර්මයක් කියලා එතකොට මේ කටින පින්කම සම්බන්ධයෙන් පළවෙනියෙන්ම පහළ වූ චේතනාව ඇති වූ මොහොතේ සිට මේ දක්වාම විවිධ සංඥා පහළ වෙවි ඇති වෙවි නැති වෙවි යන්නට පටන් ගත්තා. ඇහැට පෙනෙන රූප පිළිබඳ රූප සංඥා, කනට ඇහෙන ශබ්ද පිළිබඳ ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳ ගාන ගන්ධ සංඥා, ඒ වගේම කයට දැනෙන ස්පර්ශ පිළිබඳ කාය සංඥා සාමාන්‍යයෙන් මේ ජීවා දිවට දැනෙන රස සංඥා පහළ වන්නට අවස්ථාව තිබෙනවා. ඒ කටින චේවරය හා සම්බන්ධව දානමය පුණ්‍ය කර්මයක් කළා නම් ඒ දාන ආදිය ලුණු ඇඹුල් ආදිය බැලීමට කටේදී වේවානා. ඒ වගේම මනෝ විඥාන මනෝ සංඥා ඇති වෙන ධම්ම සංඥා පහළ වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥා ස්කන්ධයක් ඇති වී ඇති නැති වී නැති වී ගියා. සංඥා නිදානාහි පపంచ සංඛා කියලා බුදුහාමුදුරුවෝ විසින් ප්‍රකාශ කරපු ප්‍රාඩය තියෙනවා සංඥාව නිසා තමයි මේ ලෝක සත්‍ය සංසාරේ මුලාවට නැත්නම් සංසාරේ ප්‍රමාදයට හෙළෙන සංස්කාර ධර්ම ජනිත කරගන්නේ කියලා. සංඥා නිදානාහි පపంచ සංඛා කියන්නේ ඒකයි ඒ අර්ථය. එතකොට මේ විදිහට අපේ මුලා කළ අපේ මුලාවටපත් වූ සංඥා ස්කන්ධයක් තමාගේ පංචස්කන්ධ ලෝකයේ තුල ඇතිවි ඇතිවි නැතිවි නැතිවි ගියා මේ පුණ්‍ය කර්මයට සහභාගී වූ සෑම කෙනෙකු වීම සිත තුළ මේ ධම්මතර මේ ඇගේ සිත තුළ විඥාන ස්කන්ධය පහළ වුණා මේ කඨින චීවර පූජාවට සහභාගී වූ සෑම දෙනාම රූප දකින වේල චක්ක විඥාන, සද්ධාසන වේල සෝත විඥාන, ගන්ධ සුවඳ ආදී ඔය සුවඳ කෝරු ආදී ගන්ධ සුවඳ දැනෙන විට මල් පහන් ආදී ගන්ධයන් දැනෙන විට ගාහන විඥාන ජීවවා විඥාන කාය විඥාන ආදී මනෝ විඥාන ආදී විඥාන ස්කන්ධයක් ඇති වී ඇති වී නැති නැති ගියා මේ හතරවෙනි කාරණාව එතකොට මේ කඨින චීවරය පූජා කිරීමට පටන් ගත්තු අවස්ථාවේ සිට මේ මොහොත දක්වාම ජනිත වුණේ ඇති වුණේ ඇති වී ඇති නැති වී නැති වී ගියේ මොනවද කිව්වොත් ජීවිත එකම පිළිතුර වන්නේ වේදනා ස්කන්ධයක් ඇති වී ඇති නැති වී ගියා සංඥා ස්කන්ධයක් ඇතිවීමෙන් නැතිවීමෙන් පෙරතුණා සංස්කාර ස්කන්ධත් එලෙසින්ම ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා විඥාන ස්කන්ධයත් ඇතිවීමෙන් නැතිවීමෙන් ගියා මේට අමතරව තමාගේ රූපස්කන්ධයේ රූප කොටස නිරන්තරයෙන්ම වෙනස් වෙනවා මේ අය දන්නේ නැතුවට සමහර මේ අය නොසිතුවත්. නිතරම නිරන්තරයෙන්ම මේ රූප සල රූප කලාප රූප සෛල දිනිබිලි දිනිබිලි යනවා නැවත නැවත රූප සෛල උපදිනවා තමාගේ රූපස්කන්ධයත් මේ ආකාරයෙන් ඇතිවෙමින් නැතිවෙමින් ගියා. එහෙම නම් මේ කටින චීවර පුණ්‍ය කර්මය කළා කියලා දැන් අපි හිතනවා නම් අපි හිතන්නේ කුමකටද? ඔන්න ඔය කියපු කොටස් පහ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යාමටයි. රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයට ඇති ස්කන්ධ හතර මෙලෙසින් ඇතිවෙමින් නැතිවෙමින් යාමට තමයි අපි කියන්නේ කඨින චීවර පුණ්‍ය කර්මයක් කළාය කියලා. මේක තේරෙනවද? එහෙමනම් මේ අය මේ පංචස්කන්ධ ධර්මයන් මේ රැස්කලේ කුසල කර්මයේ පුණ්‍ය කර්මයේ කරකලේ කවුද කියලා මෙයාගෙන් විමසොත් මෙයාගේ හදවත මෙයාට පිළිතුරු දැන් දෙන්නට ඕන මම මේ කටින පින්කම කළා මගේ කටින ජීවර පූජාවෙන් ලැබෙන ආනිසංස ආසවයෙන් හිතේ එක සම්පූර්ණයෙන් වැරදිය මෙතනදී ඇතිවන්නේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් හා නැතිවීමක්ය. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හැර මෙතන පුණ්‍ය කර්මය සිදු කළ සත්වයෙක් මමෙක් නැතය. අපේ මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා මුල්ලා වේදපත් පිළිනවා අවිද්‍යාව නිසා නරකම නිසා එහෙමනම් මේ කුසල කර්මය කළ කෙනෙක් නෑ මේ කුසල කර්මයේදී ශස්කලේ මොකද්ද මා කලින් විස්තර කළ පරිදි පංචස්කන්ධ ධර්මයන් අපි රැස්කලේ පංචස්කන්ධ ධර්මනම් විපාක වශයෙන් ලැබීත්තේ මොනවද? තනිකරම පංචස්කන්ධ ධර්ම. ඇයි අපි රැස්කලේ පංචස්කන්ධය? එහෙමනම් ඒකෙන් විපාක වශයෙන් ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයක්. මේක බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කරනවා. සංකතං අபிසංකරණතේ දික්කවේ සංඛාරාදී උච්ඡන්තේ කිංච සංකතං අபிසංකරණතේ මේ රැස් කරන නිසා රැස් කරන නිසා මහණෙනි මම සංස්කාර කියන්නේ කුසල සංස්කාර හරි අකුසල සංස්කාර හරි ආදී වශයෙන් අපි කියනවානේ මේක කටින පින්කම පුණ්‍ය සංස්කාරයක් කුසල සංස්කාරයක් මේක පැක්කර නිසායි සංස්කාර සංස්කත කියලා කියන්නේ. කිංච සංකතං සංකත අபிසංකරන්ති මොකමද සංස්කාර පැස් කරන්නේ? රූපං රූපත්ථාය සංකතං අபிසංකරන්ති වේදනං වේදනත්ථාය සංඤං අபிසංකරන්ති සංඤං සංඤත්ථාය සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරත්ථාය සංඤං අபிසංකරන්ති විඥානං විඥානත්ථාය සංකතං අபிසංකරන්ති රූපය හොඳයි මමයි මගේ කියලා හිතාගෙන රූපයම ලැබෙන දේවල් රැස් කළේ. මෙතනදි දුන්නේ ඔකයි. වේදනාව මමයි මගේ කියලා වේදනාව ලැබෙන දෙයක්මයි රැස් කළේ. ඒ වගේම සංඥාව සංඛාර විඥාන උපාදාන කරගෙන ඒ වේදනා සංඥා සංඛාර විඥාන ලැබෙන දෙයක්මයි රැස් කළේ. මේක තේරුම් ගන්නට බැරිකමට අපි කියනවා නොදත්කම කියලා බුදුහාමුදුරන්ගේ වචන වලින් කියනවා නම් අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. මේ ධර්ම දේශනාව කරන්නට හැරෙමු කරනකොට අවිද්‍යාව ටිකක් නැති වෙන ආකාරයෙන් ධර්ම ඉදිරිපත් කරන්නට කියලා හැරෙමුකුත් කළා. ඉතින් සම්පූර්ණයෙන් නැතිවීමට අවිද්‍යාව නැති කරන්න නොහැකි වුණත් මේ කුසල කම්මය සම්බන්ධයෙන් පවත්නා වූ අවිද්‍යාව තරමක් දුරට හෝ දුර වී යන ආකාරයෙන් අපි මේ ධම්ම දේශනාව ඉදිරිපත් කරනු ලබන්නේ. එතකොට මේ ආකාරයෙන් අපේ රැස්කලේ පංචස්කන්ධ ධර්ම නම් මේ කුසල කම්මය කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාම නම් අපි මේ සාදු සාදු කියලා උදේ පාන්දර නැගිටලා පෙරහැරවල් බෙරවල් දාගෙන මහා විශාල පුණ්‍ය කර්මයක් වශයෙන් මේ කරන අවස්ථාවේදී අපේ මේ කුසල කර්මයේ හොඳයි විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා කියලා ආස්වාද කළා අභිනන්දනය කළා ඒක හොඳයි හොඳයි කියලා කිව්වා මොකද්ද ආස්වාද කළේ අභිනන්දනය කළේ හොඳයි හොඳයි කියලා ප්‍රකාශ කළේ ගිලගෙන බැසගෙන සිටියේ බුදුරජාණන් වහන්සේ මේකට මේ ආකාරයෙන් පිළිතුරු දෙනවා. ඉදදික්කවේ දික්කෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨතේ කිංචා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨතේ මේ ශාස්ත්‍රයේ කෙනෙක් කවුරු හරි භික්ෂුව කියපුවාම එක්කෙනෙක් නෙවෙයි ඕනෑම කෙනෙක් අභිනන්දනය කරනවා අභිවදති හොඳයි හොඳයි කියලා කියනවා අජ්ජෝසාය තිට්ඨතේ කිල්ලකින් බැස්සගෙන සිටිනවා අපි මේ කුසල කර්මයට මේක අදාළ කරොත් මේ කුසල කර්මය මේ විදිහට ගිලගෙන බැසගෙන හොඳයි හොඳයි කියලා මහා විශාල පුණ්‍ය කර්මයක් කියලා උපාදාන කරගෙන ඔළුවට තියාගෙන කටයුතු කළා. එතකොට මොකද්ද අභිනන්දනය කියලා කිංචි අභිනන්දති අභිවද්දජ්ජෝ සායතිච්ඡති රූපං අභිනන්දති වේදනං අභිනන්දති සංඤං අභිනන්දති සංඛාරේ අභිනන්දති විඥානං අභිනන්දති අභිවද්දති අජ්ජෝ සායතිච්ඡති මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහයි ආස්වාදකලේ හොඳයි හොඳයි කිව්වේ ගිලගෙන බැසගෙන අල්ලාගෙන දැඟලුවේ එහෙම කියලා කියන කෑල්ල තමයි සාමාන්‍ය වැදගත්. මේ එක එකට මෙන්නෙන් වශයෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ අපි ඔක්කොම එකට අල්ලලායි මේ කියන්නේ. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිත්තේ තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය දිත්තතෝ uppajjati නන්දේ යා රූපේනන්දි සදුපාදානං තස්ස උපාදාන පත්‍යා භවෝ භවපත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් පායස සම්භවಂತಿ ඊමේ තස්ස කීවලස්ස දුක්ඛ කණ්ඩස්ස සමුදයෝ හෝති මේ ආකාරයෙන් රූපය වේදනාව සංඥා සංකාර විඥාන කියන කොටස් පහ අපි පාන්නේ පටිච්චසමුප්පාද කියන්නේ කොටස් පහ කියන ප්‍රකාශ කළේ අදිනපින්කම ආස්වාද කළා හොඳයි හොඳයි කිව්වා විශාල පුණ්‍ය සත්‍යයක් ලැබෙන කියලා අල්ලගත්තා දැඟලුවා මේ ඔක්කොම පංචස්කන්ධය අල්ලා ගැනීමක් කියලානේ මුලින්ම ඔප්පු කළේ එහෙමනම් මේ පංචස්කන්ධය අල්ලාගෙන ඒ විදිහට කටයුතු කරන විට උප්පච්චයන් රූපේ නන්ද උප්පච්ච දිනන්දි නන්දියක් පහළ වෙනවා නන්දිය කියන්නේ ඇලීම සතුටු තෘප්තියක් සහිත ඒ කියන්නේ සතුටක් සහිත ඇලීමක් ඇති වෙනවා ඒකේ කුසල කර්මය කරන විට ඒ කුසල කර්මය හා සම්බන්ධව මේක පිළිබඳ සතුටක් ඇති වෙනවා ඇලීමක් ඇති වෙනවා උපාදානයක් ඇති වෙනවා සෝපං අභිනන්දන්තෝ අභිවදතෝ අද්දවසායතිත්තෝ uppajjati nandi යා රූපේ නන්දි තස් තදුපාදානං ඒ රූපේ පිළිබඳ වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව මේ ආකාරයෙන් නන්දියක් ඇති වුණා ඒකම උපාදානයක් බවට පත් වෙනවා. පස්ස උපාදානපච්චය බහෝ එවැනි උපාදානී ඇතිවෝ තැනස්සාට කර්ම භව රැස්වෙනවා භවපච්චා කියපු ගමන් මෙයාට තේරෙන්න ඕනේ කර්ම රැස්වීම නිසා පාපත්‍යා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී විවිධ මහා දුක්ඛ ස්කන්ධයේ ජනිත වෙනවා ඊව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති මෙන්න මේ විදිහට තමයි මේ හුදු කේවල දුක්ඛ පිණ්ඩය නැවත නැවත නැවත නැවත නැවත නැවත ඉදදී ඉදදී මෙරි මෙරි ගමන් කරන්නේ මෙහෙම නම් මේ කුසල කර්මය කියන්නේ මොකක්ද? ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍යයයි. තේරුම් ගන්න. මේ මේ හිතනකොට බය වෙන්නට එපා. අනේ අපි මෙච්චර විශාල පුණ්‍ය කර්ම මෙන්න මෙහෙම මහන්සියලා මහන්සියලා කරලා දැන් මේ ආම්ද්‍ර වෙන මොකද්ද කියලා මේක අහලා අපිට අනර්ථයක් සිදු වෙයි කියන්නේ. ඒක වැරදි එහෙම හිතන්නට එපා. ඒ කුසල කර්මයෙන් ලැබෙන පුණ්‍ය ශක්තියෙන් ලැබෙන ලෞකික භාගෝග සම්පත් මේකට ලැබෙයි. මේ විදිහට සිතවිලි මානසිකාර පැවැත්වුවොත් මේ කුසල කර්මයේ තුලින්ම නිවන ලැබෙයි. ඒක නිසා ලෞකික භෞතික සම්සම්පත් පමණක් නෙවෙයි නිවන ලැබීමට මේ ආකාරයෙන් සිතන්නට පුරුදු වෙන එක ඒ පුරුදු වීමට බය වන්නට එපා. කිසිසේත්ම එකෙන් අර කලින් කරන පුණ්‍ය ශක්තිය වැඩි වෙනවා මිස අඩුවන්නේ නැහැ. Tamange අවිද්‍යාව නැති වෙනවා ප්‍රඥාව දියුණු වෙනවා මිස මුල්ලාවකට අන්ධ ශ්‍රද්ධාවකට පත්වන්නේ ගම්බද උපාසකම්මල සත්‍යාදු කියනාසේ කියන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ කටිනචීවර පූජාව පූජා කරන්නට පටන් ගත්තු අවස්ථාවේ පටන් මේ මොහොත දක්වා ඇතුණේ පංචස්කන්ධ ධර්මනම් මොනවද ඇතිුනේ ඒකාන්ත දුක්ඛ සත්‍යයයි ඇතිුනේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියනවා නම් දුක කියන්නේ මොකක්ද පංචස්කන්ධයේ පැවැත්මමයි පවත්තන් දුක්ඛං මේ පංචස්කන්ධයේ පැවැත්ම දුකක් අපි මේ කටින ජීවර පූජාව කරනවා කරනවා කියලා මා හයියෙන් උපාදාන කරගෙන කලේ මොනවද? දුක්ඛ සත්‍ය ජනිත කළා. අපි මේ කටින ජීවර පූජාව කියලා උපාදාන කරගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සිදු කලේ මොකද්ද? මා අර කලින් පෙන්눔 කළ පරිදි දුක්ඛ සමුදය සත්‍ය ඇති කරගත්තා. එහෙමනම් මෙතන මොකද්ද ඇතිවන්නේ දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් මේක තේරෙනව නම් මේ පුණ්‍ය කර්මය උපාදාන කරනවාද මේ කර්මය හොඳයි හොඳයි කියලා අල්ලගන්නාද මේක නොදත්කම නිසා තමයි අවිද්‍යාව පවත්නා නිසා තමයි අවිද්‍යාවගතෝයම් වික්‍රේ පුදස පුබ්බලෝ පුඤ්ඤන්ති සංකතං අபிසංකල්පති කියලා බුදුහාම ප්‍රකාශ කළ පාඩයක් තියෙනවානේ. අවිද්‍යාවෙන් බැඳුණු අවිද්‍යාව අනුවදිය සත්‍යෝ. පුඤ්ඤන්ති සංකතං අபிසංකල්පති පින්නොත් මහා රැස් කරනවා. එතකොට මේ ඇයට තේරෙන්නට ඕන මෙතන සිදුවන්නේ දුක්ඛ සත්‍යයේ ඇතීමක් සහ දුක්ඛ සමුදය සත්‍යයේ පහළ වීමක්. අපි රැස්කලේ දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරෙනවා නම් එකක්වත් උපාදාන කරන්නට යන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ කුසල කර්ම කරන්නට එපායි කියලා. ඒක වෙනම දෙයක් කුසල කර්ම කරන එක. කුසල කර්මයේ කිරීමේදී සිදුවන සත්‍ය ක්‍රියාවලිය ගැන අවබෝධයක් ඇතිව ප්‍රඥා සම්ප්‍රයුක්ත ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කිරීම තව එකක්. මූఢකමින් යුතුව අවිද්‍යාවෙන් බර විලා අන්ධ ශ්‍රද්ධාවෙන් යුතුව කුසලයේ කිරීම තවත් එකක්. මේ දෙකෙන් ලැබෙන විපාක සත්‍ය එකම නෙවෙයි. ඒක නිසා මේක ගැන මේ නිවැරදි ආකාරයෙන් සිතන්නට බයවන්නට එපා. දැන් මේ ආයක තේරෙන්නට ඕන අපි මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් කටයුතු කරන විට ඇති වුනේ දුක්ඛ සත්‍යයේ පහළවීම දුක්ඛ සමුදය සත්‍යයේ නැවත නැවත නැවත නැවත පහළ වී යාමක් කියලා. මේක නොදක්කම අපගේ සිත තුළ ක්‍රියාත්මක වන එකට අපි අවිද්‍යාවයි කියලා ප්‍රකාශ කරනවා. ඒ අවිද්‍යාව තිබෙන නිසා මේ කුසල කර්ම උපාදාන කරගෙන දඟලනවා, වේසනවා, නැවත නැවත රැස් කරනවා. ඉතින් නැවත නැවත කුසල කර්ම රැස් කර කර රැස් කර කර නැවත නැවතත් භවයටම පණිනවා. නැවත නැවතත් ඉපදිනවා, නැවත නැවතත් මෙරි මෙරි යනවා. පුනක් පුනංජායති මීයති ච නැවත නැවත උපදිනවා නැවත නැවත මෙරි මෙරි යනවා එහෙමනම් දැන් මේ ඇහැට මේක පිළිබඳ තියෙන උපාදානය සිටින් ඇහැට මේක පිළිබඳ තියෙන උපාදානය සිටින් දැන් අයින් වෙන්නට ඕන. ගැලෙන්නට ඕන. එහෙමනම් දැන් කල්පනා කරන්න මේ කියන කොටස් මා ප්‍රකාශ කළා මේ කුසල කර්මයේ පරිබලව කටයුතු කරන කටයුතු කරපු මොහොතේ පටන් මේ ඇගේ సంతානය තුළ පංචස්කන්ධ ලෝකයක් ඇති වුණාය. රූපය ඇතුණ වේදනා සංඥා සංකාර විඥාන ඇති වුණයි. දැන් කල්පනා කරගන්න. කල්පනා දැන් තමාගේ සිතින් අහන්න. මේ කුසල කර්මය සම්බන්ධයෙන් පහළ වූ චේතනාව හා ඒහා සම්ප්‍රේතෝ චෛතසික ධර්ම රාශියම දැන් තියෙනවද නැද්ද නැති කියලා ගිහිල්ලා නැද්ද? ඒ ඔක්කොම අනිත්‍යයට ගියා, නිරුද්ධ වී ගියා, දැන් නැහැ ඒවා. ඒක හොඳට තේරුම් ගන්න. මේ කුසල කර්මය සම්බන්ධයෙන් 15 සෑම චේතනාව සම්ප්‍රේතෝ කුසල පාසික චෛතසික ධර්ම ශාසියම ඇති වුණා පැවතුණා නැති වුණා අනිත්‍යයට ගියා ඒවා නිරුද්ධ වී ගියා නැති වී ගියා දැන් නැහැ හොඳට තේරුම් ගන්න මේ කුසල කර්මය කරන මොහොතේ පටන් කරන්නට පටන් ගත්ත අවස්ථාවේ පටන් මේ කුසල කර්මය කර නිම වෙන තෙක්ම පහළ වූ වේදනාවන් මා කියවන්නේ සුඛ වේදනා වෙන්නත් පුළුවන් දුක් වේදනා වෙන්නත් පුළුවන් මදහත් වේදනා වෙන්නත් පුළුවන් ඇති වුණා. ඒ සියලුම වේදනා දැන් තියනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ වේදනා ඇති වුණා, පැවතුණා, නැති වුණා, අනිත්‍යයට ගියා. නිරුද්ධ වී ගියා. දැන් කල්පනා කරන්න මේ වේදනාව කුසල කර්මයේ සම්බන්ධයෙන් සංඥාවල් ජනිත වුණා. මා ගෙවන්නේ කටින් චීවරය කියන එකක් සංඥාවක් කියලා විවිධ සංඥා ඇති වෙන මේ සංඥා එකක්වත් දැන් තියෙනවද? ඔක්කොම ඒ සංඥාවන් ඇති වූ ගම්ම නැති වී ගිය ධර්ම අනිත්‍යයට ගිය ධර්ම නිරුද්ධ වී ගිය ධර්ම ඒවා අනිත්‍යයි නිරුද්ධ වී ගියා. මේ කකුසල සම්බන් කම්මේ සම්බන්ධයෙන් පහළ වූ විඥාන යම්තා තියෙනවා නම් විඥානස්කන්ධයට අයත් ඒ සියල්ලටම සිදුවන්නේ ඒකයි ඇති වුණා පැවතුණා නැති වුණා මේ කුසල කම්මේ කරන අවස්ථාවේ පහළ වූ තිබුණා වූ රූපස්කන්ධය මේ දෙස මේ අය දැන් බැලුවොත් මේ තිබෙන්නේ ඒදා ඒ වෙලාවේ තිබුණු රූපය කියලා පැවටෙනවා. අවිද්‍යාව හැර නාඤ්ඤත්‍ය අවිද්‍යාව එතන අවිද්‍යාව හැර වෙන දෙයක් නෑ. මොකද නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි යන රූප කොටස් වාසියක්. ඒ වේගයෙන් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා ඒකාකාරව දිස්සන බැවින්ම මේක හැම වෙලාවෙම එක විදිහට පවතින ධර්මයක් සදාකාලික ධර්මයක් ස්ථිර ධර්මයක් කියලා මුලාවටපත් වෙලා තියෙනවා. ඒ මුලාවටපත් උනායි කියලා රූපය නැතිවි නැතිවි නැතිවි නැති යන එක නවතින්නේ නැහැ. රූපයක් නැති නැති නැති නැති ගියා. එහෙමනම් මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ රූපයත් අනිත්‍යයට ගියා වේදනාවත් අනිත්‍යයට ගියා සංඥාවත් නැති වුණා සංස්කාරත් දෙලසින්ම විඥානයත් දෙලසින්ම ඇතිවෙමින් නැතිවෙමින් ගියා ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි දැන් කල්පනා කරන්න මේ කුසල කර්මය කරන විට මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා මා අයියෙන් හිතාන කළා ඒ සිතවිල්ල සංස්කාරයක් වෙන දෙයක් නෙවෙයි එතකොට මේ කුසල කර්මයේ කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් පැවතුනා ඇති වෙමින් නැති වෙමින් ගියා ඒක පවතින විට මම කළා මගේ කුසල කර්මයේ කළා කරේ මගේ කුසල කර්මයේ කියලා යම් කිසි කෙනෙක් ගත්තත් තරම දුරට හරි ඒක කමන්නේ කියලා අපිට කියන්න පුළුවන් මොකද ඒක පැවතුනා නේ වෙලාවට යම් දෙයක් තියෙනකොට මේක තියෙනවා කියලා කියන එක හරි සම්මත වශයෙන් ඒ කුසල කර්මය කරනකොට මේ පංචස්කන්ධ ධර්මයන් තිබුණේ මම කුසල කර්මය කළා මගේ කුසල කර්මය කියලා කීවේ පංචස්කන්ධයන්ට ඒක පැවතුම නිසා එහෙම කීම තරමක් දුරට හරි හරි කියලා අපි හිතුවොත් දැන් මේ ආකාරයෙන් ඔක්කොම නැති වී ගියාට පස්සේ පංචස්කන්ධ ධර්මයන් එතන එතන මොනවද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට ඉතුරුනේ කිසිවක් ඉතුරුනේ නැහැ එහෙමනම් මෙතන මම කියන එක මගේ කියන එක මුලාවක්. ඒක අනාත්මයි ඒක නිසා. ඒක නිසා කල්පනා කරන්න මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වූ මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍යයට ගිය බැවින් නිරුද්ධ වී ගිය බැවින් නিত্য වූ ධර්ම නොවන බැවින් අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසාම ඒවා අනාත්මයි. මම කියලා මගේ කියලා ගන්නට දෙයක් නැහැ. එතකොට මේ தත්ත්වය හරියට මේ අවස්ථාවේදී දකින්නට මේ අයට නොහැකි වුණත් පසුව අවස්ථාවකදී ටිකක් විවේකයෙන් සමාධිමත් සිතක් ඇතුව කල්පනා කරලා බලන්න මම මේ කියන ඒවා නිකන් හිතින් හිතන එක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මම මේ ඇයටම අවබෝධ වී යුතුයි මේ කුසල කර්මයේ දෙස ආපස්සට ප්‍රතිවේක්ෂාවක් කරලා බලන්න ආපස්සට හැරිලා බලන්න මොනවද මේ කුසල කර්මය කිරීමේදී සිදුවන්නේ මේ විදිහට වේදනාවල් මගේ ඇති වෙති නැති ගියා සංඥාවල් ඇති වෙති නැති නැති ගියා සංඛාර නැති වුණා නැති වුණා විඥාන නැති වුණා නැති වුණා රූපස්කන්ධයත් ඒකේ පාඩු ඇති ඇති නැති නැති ගියා මේ හැර මෙතන වෙන දෙයක් සිදුුනේ නැහැ නේද කියන අවබෝධය තමාගේ සිත තුළින්ම තමාගේ හදවතින්ම තමාටම දෙන්නට ඕන. එහෙම නැත්නම් ධර්මයේ දකින්නට බෑ. එහෙම ඒ ධර්මය තමන්ටම අවබෝධ වෙනව නම් එතකොට පේන්නට ඕන මේවා අනිත්‍යයට ගියාන් අනිත්‍යයට යන්න ඉස්සෙල්ලා මේවා මම මගේ කියලා ගත්තත් මේවා අනිත්‍යයට ගියාට පස්සෙ මම මගේ කියලා ගන්නට කිසිවක් නැති නිසාම මේ සියලුම ධර්ම අනාත්මයි නේද කියන කතාව තමාට අවබෝධ වන්නට ඕන. ඊට පස්සෙ ඒ අවබෝධය ඇති වුණාට පස්සෙ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ඒ කුසල කම්මේ සම්බන්ධයෙන් පහළෝ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය නේද කියන අවබෝධය සමාගේ හදවතින් තමයි වෙන්නට ඕන. මම මේ හදවතින් කතා කරන්නේ ධර්ම දේශනා කරන්නේ. මේ ඇත්ත ඒක හදවතින් දකින්න බලන්න. එතකොට මේ කුසල කර්මයේ තුළින් බුදුහාමුදුරුවෝ විස්තර කළ පරිදි අපටත් තේරෙන අපිටත් අවබෝධ කළ හැකි වන පරිදි ඒකාන්තයෙන්ම මෙතන දුක්ඛ සමුදය සත්‍ය ගලා යෑමක් නේද සිදුවන්නේ කියලා බලන්න. මේක දැන් බල බල ඉන්නවා කියමු අපි හිත හරි අද සවස් හරි කවදා හරි දවසක අන්නේ බලන අවස්ථාවේදී දැන් මොනවද සිදුවෙන්නේ කියලා බලන්න. කියන්නේ බලන අවස්ථාවේ කොයි වෙලාවෙද ඒ වෙලාවෙත් පහළවන්නේ ඔය කියපු කොටස් පහ තමයි. වේදනාවල් ඇති ඇති නැති වෙනවා සංඥාවල් නැති වෙනවා නැති වෙනවා සංඛාර ඇති වෙනවා නැති වෙනවා විඥාන ඇති වෙනවා නැති වෙනවා රූපේ රූපේ පාඩේ ඔය පැත්තකින් ඇති ඇති නැති නැති යනවා. මේ අවස්ථාවේ කියන්නේ කොයි වෙලාවෙ හරි බලනවා. මේ අයනේ ධම්මහන ධම්මේ අහනවනේ. මේ අහන අවස්ථාවෙත් ඕක තමයි සිදුවන්නේ. ධර්මයේ ආන කෙනෙක් නැහැ. මේ පංචස්කන්ධ ධර්මයන් ඇති ඇති නැති නැති යාම තියෙන්නේ. මේ මුලාව ඇයි තේරුම් ගන්නට බැරි කියන එක මට විශාල ගැටලුවක්. ඇයි මේ මිනිසුන්ට මේ මේකට අවබෝධ කරගන්නට බැරි? මෙතන වෙන සත්‍යයේ පුද්ගලයේ කාර්මය කියලා ගන්නට මොකද්ද තියෙන්නේ? ඇත්ත වශයෙන්ම මෙතන මේ හුදු පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීමෙන් යාම හැර වෙන මොනවත්ම නැහැ. එහෙමනම් මේ පයේ ඒකන මානසිකාර මෙනෙහි කිරීම පවත්වන අවස්ථාවේදී පහළ වූ පහළ වන මේ පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍යයි මේවා අනිත්‍ය නිසාම මේවා නිරුද්ධ වී යන නිසාම අනාත්මයි කියලා බලනවද බලන්න පුරුදු වෙන්න දකින්න පුරුදු වෙන්න ඒවා අනිත්‍ය බව දකිනවා නම් ඒ අනිත්‍ය තුළින්ම අනාත්ම භාවයේ ඊ අවස්ථාවේ දකින්නට පුළුවන් නම් ඒ අවස්ථාවේදී උනත් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා සිතේම තුලින් නිවන් ලැබෙන්නේ නැහැ. සංඥා ඇලවීම තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. තමාගේ හදපත පතුලින්ම හදවතින්ම තමාගේම ප්‍රත්‍යක්ෂ අවබෝධය බවට පරිවර්තනය වීම තුළින් තමයි ඒ නිවන තමාට අත්දකින්නට පුළුවන් වන්නේ. මෙන්න මේ විදිහට කටයුතු කළොත් එහෙම මේ ඇයට මේ කුසල ශක්තිය ඒකාන්ත වශයෙන්ම නිවන් ලබා දීමට හේතු උපනිශ්‍රය වෙන කුසලයක් බවට පත් වෙනවා. සමහර විට මේ භවයෙන් වෙන්නත් පුළුවන්. නැත්නම් අනාගත භවයකදී වෙන්නත් පුළුවන්. මේ බුද්ධ ශාසනයේ නොවත් අනාගත බුද්ධ ශාසනයකදී වන්නට පුළුවන්. මේ දක්වා අපි කිව්වේ අන් කිසිවක් නෙවෙයි චතුරාර්ය සත්‍ය ධර්මයේ මතු කර දීමක් පෙන්වුම් කරේ. මේ කඨින චීවර පූජාව සම්බන්ධයෙන් පහළ වූ සියලුම පංචස්කන්ධ ධර්මයන් ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය කියලා අවබෝධ කර ගැනීම. මේ කඨින චීවර පුණ්‍ය කර්මය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා සංඛාර පත්‍ය විඥානං වශයෙන් දැක්වූ පරිදි ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදය කියලා සමුදය සත්‍ය පෙන්වා දීමක්. මේවා හුදු පංචස්කන්ධ ධර්මයන් මේක දුක්ඛ සත්‍ය මේක දුක්ඛ සමුදය සත්‍ය මේවා අනිත්‍ය මේවා අනාත්මය කියලා පෙන්වන්න කලේ අංකේශක් නිවේතන මාර්ග සත්‍ය මේ ඇයට පෙන්වන්න කර දීමක් කලේ මේ ආකාරයෙන් මේ අනිත්‍ය සහ අනාත්ම දර්ශනේ හරියට දැක්කොත් මේ සංස්කාර ධර්මයන් නිවියම දැක්කොත් එහෙම නිරෝධ සත්‍ය දකින්නට පුළුවන්. එතන තියෙන නිරෝධ සත්‍යය ඒක නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොයි මේ දේ මේ ඇයට අපි පෙන්눔 කරලා දුන්නේ. ඒ විදිහට කටයුතු කරන්නට ඕන. මේ දක්වා කියන ධම්මයේ කෙටි සාරාංශය මා නැවත ප්‍රකාශ කරන්න. එතකොට අපි කිව්ව අර කණින් කියපු කැලි නැවත සාරාංශ කරන්නට අවශ්‍ය නැහැ. මොකද මේ කටනේ චීවර පූජාවෙන් ලැබෙන පිට ලෞකික සත්‍ය සම්පත් ලැබෙනවා, භවභෝග සත්‍ය සම්පත් ලැබෙනවා, දිව්‍ය සම්පත් ලැබෙනවා, මනුෂ්‍ය සම්පත් ලැබෙනවා, චක්‍රවර්ති සම්පත්, ආජ්‍ය සම්පත් ඔය තියෙනවානේ කදින් ජීවර කියනකොට ආරම්භතේ ආරම්භතේ චක්‍රවර්ති ශරීරම ලැබේ කියලා එහෙම කරේ. ඉදිකට තොඩක් තොඩක් ගන්න චක්‍රවර්ති සම්පත් ලැබෙනවා. ලංකාවේනේ ලෝකෙ කොතනකවත් එහෙම උපදින්න චක්‍රවර්ති රජවරු උපදිනවා නම් කදින ජීවර පූජා කරන්න ඇටියට ඉදිකට තොඩවල් ගන්න හැමෝම දැන් ඉන්නේ චක්‍රවර්ති රජවරු මෙතන. මොකද ඒ විදිහට ඒවා මා ඒවා අතිශයෝක්තියෙන් කියන කතා කෙසේ වෙතත් ඒ ආකාරයෙන් විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙනවා මං කිව්වේ ඒ පස්සේ ඇතිවෙච්ච කටින ආනිසංස පිළිබඳ ලියවිච්ච පොත්වල කරුණු නෙවෙයි බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුඛ පාඨයක් ඉදිරිපත් කරලා සෝතාපට්ටිපද සච්චිකිරියාය පටිපන්නේ දානන්දස්සා සංකේයවප්පමියෝ දක්ෂිනා පාඨකම් සිතක් බා කියලා. සෝවාන් වීමටවත් උත්සාහ කරන කෙනෙකුට යම දේමතුලින් අසංකේය සංඛ්‍යාවක් කියන්නට බැරි අප්‍රමේය ප්‍රමාණ කාණ්ඩට බැරි පුණ්‍ය සත්‍යයක් ලැබෙනවා කියලා. ඒක නිසා මේ කටින චේයවල පූජාවෙන් ලැබෙන පුණ්‍ය සත්‍ය අසංකේය අප්‍රමේය ඒකේ වචන දෙකක් නෑ. නැහැ බුද්ධ වචනේ ඒකාන්තින්ම සත්‍යයි. ඒක නිසා අතිවිශාල පුණ්‍ය සත්‍යයක් ලැබුණා. මම මේදී ප්‍රකාශ කළ නොකල කැලලා තියෙනවා මේ කටින් ජීවන පූජාවකින් ජීවරේ ලබන දෙන අයට පමණක් නෙවෙයි ජීවරේ ගන්න අයටත් ආනිසංස පහක් ලැබෙනවා. ඒක මම කිව්වේ නෑ කිව්වේ නැති මොකද දන්නවද? ඒ ආනිසංස පහෙන් දැන් ඉන්න හාමුදුරුවන්ට වික්ෂුණීනාට කාටවත් වැඩක් නෑ. මොකද ඒවා කිසි කෙනෙක් ආරක්ෂා කරන්නේ මම දැක් දන්න වික්ෂුන් අතරින් අපි ආරණ්‍ය ඉන්නකොට කීප දෙනෙක් හැර මේ දක්වා ජීවිතේ කවුරුත් නැහැ. ඒක නම් නිකන් සඳහනක් කරන්න මේ දේශනාව සම්පූර්ණ විය යුතු නිසා. අත්තට කටිනානම බෙක්වේ පංච කප්පිච්ඡන්තේ අනාමත් වාලෝ අස්මාදාන වාරෝ ඝනමාවේ ඝන භෝජන යාවදත් ජීවන යොත්පත් ජීවරුප්පාසෝ තෝ දේශෝ නේසම් භවිෂ්‍යති. මේ කටිනේ පූර්ය අලගෙන කටිනේ අතුරුනොයි කියලා විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මයක් කරලා ඒ කටින පුයින් අනුමෝදන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට හරි භික්ෂුණීන් වහන්සේලාට හරි පංච කප්පිස්සන්ති අකපෝ දේවල් පහක් කැප වෙනවා. හැමදාම නෙමෙයි ලබන මාස මාස වෙනකම්. මාස හතරක්. මොනවද? අනාමත්ත වාරෝ. එහෙම ශික්ෂාපදයක් තියෙනවා. ඒ කියන්නේ යෝපන් වික්ඛෝ නිමන්තිතෝ සබ්බතෝ සමාන සන්තම් වික්ඛෝ අනාකොච්චා පච්චබත්තං වා කුලේ බච්චං වා පච්චබත්තං වා කුලේ බච්චත්තං වා කුලේසෝ ආපජය අඤ්ඤත් සමය පාචිතං තත්තායන් සමයෝ තීව්‍ර දාන සමය තීව්‍ර කාක්ෂමෝ අයන්තත් සමයෝ කියලා ඒ කියන්නේ දානයකට ඇරයුම් කරලා තියෙන භික්ෂු කෙනෙකුට භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට ඒ ළඟ ඉන්න භික්ෂු වික්ෂුණීන් අයට ප්‍රකාශ කරන්නේ නැතුව දානෙන් පස්සේ හරි ඊට පෙර හරි ගමට යන්නට බෑ. ගමේ ගෙවල් වලට යන්න තරම මේ වගේ බියව තව ඇවතක් සිදෙනවා. මේ ඇවත සිදු වෙන්නේ නැහැ මාත් වෙනකම් මේ කටින් පින්කම කටින් චීවරේ පූජාව පිළිගත් අය. ඒ කටින් ආනිසංස අනුමෝදන් වෙච්ච අය. මේක අද කාලේ භික්ෂුන් වහන්සේලා ගණන් ගන්නවත් නැති කතාවක්. ඉතින් ඕකේ ලැබෙන ආනිසංස ගැන කියලා වැඩයි. අනිත් එක දෙවෙනි කාරණාව අනාමත්වාද වතමාදානවත්. නිශ්චිත සීවරයෙන් පර දෙකිනා උපදස්මින් කටනේ දස ඒක රත්තම් පිටේ බික්කෝ තීචී වෙන විපෝෂී අඤ්‍යතර බික්ක සම්මතය නිස්සබ්ජම් පාදිත්‍යං කියලා නිස්සග්ගේ පාදිතය රටක් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුවකට තියෙන තුන් සිවුර කියලා. දෙපඩ සිවුර, තනිපඩ සිවුර, අන්දන කියන එකට තුන් සිවුර කියනවා. මේ තුන් සිවුර තමන්ගේ අත්පසින් තියෙන එකක් තියෙනවා. මේක මේ පටිච්චීවර පින්කම් එතන සහභාගී භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාට ඒ අවස්ථිත දෙන්න අර කියපු කාල පරිච්ඡේදය තුළදී. දැන් මේවා කවුරු භික්ෂුන් වහන්සේලා ගණන් ගන්නේ නැද්ද ඔබට? ඒවා දන්නේ නැහැ ගණන් ගන්නවනේ. දෙමුණි එක. අර පහක්නේ කැපයි කියන්නේ අකපදේව. ඝන භෝජනීය අන්නතර සමය පාච්චන් සත්තායන් සමය විරාම සමය ජීවිතාන් සමය ජීවරකාන් සමය අධ්‍යාන ගමය නාභිෂෝක සමය මහා සමය සමනපත් සමය අනන්ත සමය. ධර්ම භෝජනය කියන්නේ භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාට හරි අක්කප්ප විදිහට ශ්‍රමණ සාරුප්‍ය නොවන විදිහට යම් කිසි දානයකට ඇරවුම් කරලා ඒ දාණය ගන්නවා නම් එහෙම ඒ ගන්න පිටක් පිටක් ගන්න අවශ්‍ය වෙනවා. වැඩි සිදු මේ වැරද සිදුවන්නේ නැහැ ආමාස හතරක් යනකම් කටින් තීවර පුණ්‍යාකන්මේට සහභාගීව. මේවා දැන් ගණන් ගන්න භික්ෂුන් වහන්සේලාත් නේ. ඒකයි මම ඔය කිව්වේ නේ. ඊළඟ එක ආ යාලත ජීවන නිතිදීවරණයෙන් කර බික්මනා උපතත්මෙන් කඩනේ දසහ පරමං අතිරේක ජීවරණ ධාරේ තබ්බං තං අතික්කමේතෝ නිස්සග්ගම් පාචිතං කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ වික්ෂුවක් හරි වික්ෂණයක් පිළින් මේ සිවුරු පරිහරණය කරන්නට ඕනෙන්නේ අදිෂ්ඨාන කරලා නැත්නම් විකප්පණය කරලා. ඒ දෙකම කරන්නේ නැති සිවුරු වලට කියනවා අතිරේක සිවුරු කියලා. මේ අතිරේක සිවුර තියාගන්නට පුළුවන් දසහ පරමං දවස් 10 දක්වා පමණයි. ඊට වැඩි වෙන විට සියලුම සිවුරු පිළිබඳව ඒවා නිසකියලක් බවට නිසකිපච්චියලක් බවට පත් වෙනවා. මේක මේ මාස හතර තුළම මේ ඇයට ඇවත සිදුවෙන්නේ කොච්චර සිවුරු තියාගෙන හිටියත්. දැන් කාලේ භික්ෂුන් වහන්සේලව කරනවා. භික්ෂුන් වහන්සේලව කරනවා. ඒකයි ඔය වැඩි වැඩක් නැහැ කියලා කියනවා. ඊළඟ එක තමයි යෝජිතස්ස තීරුපාසෝ තෝතේ සම්භවිෂති මේ මේ ස්ථානේ දැන් මේ කටින් දේවල් පූජා කරමු මේ ස්ථානේ යම් කෙලිකා සාංගික දානයක් දුන්නා නම් ඒ සාංගික දානයක් දුන්නාට පසුව ඒ සාංගික වශයෙන් ලැබෙන පිළිකර ඔය සීට් වැදලා එන හැමෝටම බෙදා දීම තමයි සාමාන්‍ය සිදු කරන්නේ ඒ මෙහෙට ලැබෙන සිවුරු මේ මාස 7 දක්වාම කිසිම බෙදීමක් නැතුව Tamanට පරිභෝග කරන්නට පුළුවන් මේක නම් බොහෝ භික්ෂුන් වහන්සේලා කරන වැඩක් අපි දැකලා දෙනවා කරනවා ඒ ඇමතත් සිදුවන්නේ මේ කොටස් පහත් වික්ෂුන් වහන්සේලාටයි වික්ෂුණීන්ලාට හරි ඒ කටින චීවරේ පිළිගත් අයට ලැබෙන ආනිසංසය. ඒක නිසා මේ ආනිසංස හරියනියම් ලැබෙන වික්ෂුන් වහන්සේලාට ඒ චීවරේ පූජා කරන්න. ඒ කියන්නේ ඒවා ආරක්ෂා කරන අය, ඒ ශික්ෂා පද ආරක්ෂා කරන අයට දුන්නා නම් ඒ ආනිසංස Tamanටත් ඒ ආනිසංසයක් ලැබෙනවා. එයි අර තියෙනවානේ ගෙවල් වලට යන්නට බෑ පන්නේ අයින්න භික්ෂුන්ගෙන් අහන්න නැතුව ළඟ ඉන්න භික්ෂුණියගෙන් අහන්න නැතුව කියලා. එතකොට මේ ස්වාධීනත්වයේ ටිකක් නැතිවීමක් තියෙනවා. ස්වාධීනත්වයට හිතුව කටයුතු කරන්න බැරි බවක් එතන තියෙනවා. මේ ශික්ෂාපදයෙන් ඈත් වුණාට පස්සේ ස්වාධීනත්වයේ තියෙනවා. ඒ ස්වාධීනත්වයේ ලැබීම නිසා ඒ කුසල කර්මය තුළින් සමාජ ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් ඉන්නට පුළුවන්කම තිබෙනවා. තමාගේ කීමට ගරු කරන යටත් වෙන සමාස්වාදීන පුද්ගලෙක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් ඒ ඒ ආනිසංසයේ වික්ෂුවත් ලැබෙන එකක් වෙන්නට ඕන. ඒ වගේම තියෙනවානේ සිවුරු තුනකට වැඩි තියාගන්න එපා. මේ කියන්නේ ඒ මේ එක රාත්‍රියකට වැඩි ඉන්නට එපායි කියලා අත්පසින් තියාගන්න. ඒකට කියලා තියෙන්නේ හොරකම් වලින් වැළක්වා ගැනීම සඳහා සිවුරු හොරකම් කරන එකෙන් වැළක්වා ගැනීම සඳහා ඒ ශික්ෂාපදේ පනලා තියෙනවා. මේක එවැනි පිටුවකට දුන්නොත් එහෙම මේ කටිනානි සංසය තුළින් මේ අයටත් තමන්ගේ දේ දීපල හොරුන්ගෙන් හතුරන්ගෙන් ආරක්ෂා කරන්නට දෙයක් නැහැ ඉදීම වාගේ ආරක්ෂා වෙනවා. නිකන් ගෙවල් වලට ඇලලා දාලා ගියත් කිසිවක් ගන්නෙ නැති වෙන්නේ නැහැ. ගින්නෙන් නැති වෙන්නේ නැහැ, හොරුන්ගෙන් නැති වෙන්නේ නැහැ, ජලයෙන් නැති වෙන්නේ නැහැ, සතුන්ගෙන් නැති වෙන්නේ නැහැ, මොකකින්වත් නැති වෙන්නේ නැහැ. ඒකත් හැබැයි ආනිසංසය ලැබෙන කෙනෙකුට ඒ සිල්ක දුන්නා. තුන්වෙනි එක තමයි අර ධන භෝජනය කියන එක. දැන් ආමතුරු ධන භෝජනේ තියා ඕන භෝජනයක් ගිනිනා ඉන්නේ. අවංකවම කියනවනේ. ඒක නිසා මේ මේ කැපය අකැපය කාලය විකාලය ඕවා මොකක්වත් නැහැනේ. ඉතින් එවැනි නියම භික්ෂු කෙනෙකුට ඒක කටින දේවරේ පූජා කළා නම් මේ අකප වූ දානයක් කැප කර දීමක් කරන්නේ. ඒ කියන්නේ විසක් බඳු කෑමක්. විස නැති එකක් බවට පත් කරලා දෙන්නේ. ඒක නිසා ඒකේ කුසල සත්‍ය තුළින් තමාට ඉතා මිහිරි ආහාර පාන තමාට කිසිම ශරීරයට අයෝග්‍ය නොවන යෝග්‍ය වෙන කැම්පේම ආහාර පාන ලැබෙන්නට ඒ කුසල සත්‍ය හේතු වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව ඕන වෙට වැඩි තීව්‍ර තියාගන්න බෑ අතිරේක තීව්‍ර දවස් 10කට වැඩි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා ගොඩට හැවෙන ඉන්නවා නමුත් ඒ නියම භික්ෂුවකට ඒ විදිහට ඒ තීව්‍ර පරිහරණය කළොත් සමන්ට අසීමිත වූ මේ වැඩි කරදී අසීසලි වෙන වැඩි පිළිදී ලබන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වෙනවා. ඒ වගේම මේ සාංගික වූ දිවුරු පෙරකර පෞද්ගලික වශයෙන් පූජා කිරීමක් මෙතන සිදු වෙනවා. මේ කටින් තේවර කාලය තුළදී. එහෙම කියීම කියන්නේ කොහොමද මේ සාංගික දෙයක් පෞද්ගලික පැත්තට පත් කරනවා කියන්නේ විශාල දෙයක්. ඒක නිසා මේකල එහෙවැනි කෙනෙකුට මේ කුසල මේ කටිනේ පූජා කළොත් එහෙම තමා බලාපොරොත්තු වූ හදිසි ධනලාභ විශාල ධනස්කන්ධය ලැබීමට ඒ කුසල ශක්තිය හේතුව. මේ ඔක්කොම ලෞකික දේවල්. ඒකයි මම කලින් කිව්වේ නෑ පසුව ඇඩ් කරලා එකතු කළේ. එතකොට මේ මේ ධර්මයේ සාරාංශය අපි කිව්වේ මේ කුසල කර්මය තුළින් මේ විදිහට ලෞකික සම්පත් භවභෝග සම්පත් සම්පත් ලබා දෙනවා කියන එක ඕව අල්ලන්නට එපා හිතින්. ඕව උපාදාන කරන්නට එපා හිතින්. ඕව ගැන ආශාව තියාගන්නට එපා හිතින්. ඕවා ලැබුණත් එකයි නොලැබුණත් එකයි සංසාරයෙන් ගොඩවීමයි අවශ්‍ය වන්නේ. ඒක නිසා මා දෙවෙනි කොටසෙන් ප්‍රකාශ කළේ මේ කුසල කර්මය තුළින් ලෞකික සැප සම්පත්, භවෝග සැප සම්පත් ලබා දෙනවා වෙනවා. කෙලින්ම නිවන් සුව ලබා දෙන්නේ නැහැ. කෙලින්ම නිවන් සුව ලබා ගැනීමට නම් මේදී පහළ වූ පරමාර්ථ ධර්මයන් තේරුම් ගන්නට කියලා. එහිදී අපි ප්‍රකාශ කළා මේ කුසල කර්මයේ සම්බන්ධයෙන් පහළ වුණේ රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්. මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිකෙමින් නැතිකෙමින් යාමමයි මේ පුණ්‍ය කර්මය කියලා අපි ප්‍රකාශ කරන්නේ කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් මෙලෙසින් රැස්ුනේ පංචස්කන්ධ ධර්මයන් නිසා අනාගතේ භවවලදී ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. එතකොට කුසල කර්ම කරපු කෙනෙකුත් නැහැ, කුසල විපාක විඳින කෙනෙකුත් නැහැ. එතකොට මේ කුසල කර්මයේ තුලින් මේ පුණ්‍ය කර්මයේ පංචස්කන්ධ ධර්ම රැසීම තුලින් ආස්වාද කිරීම තුලින් ශ්‍රීමක පාඩ ඉදිරිපත් කරමින් අපි ඉදිරිපත් කළා ඒකාන්ත වශයෙන්ම නැවත නැවත සංසාර දුකට පත් වෙනවා නැවත නැවත ඉපදෙට දී මැරි මැරි යනවා කියලා දුක්ඛ සමුදය සත්‍ය එතනින් දකින්නේ කියලා ප්‍රකාශ කළේ. මෙන්න මේ විදිහට මේක හරියට දැකාට පස්සේ මේ කුසල කර්මයේ ඔක්කොම ඒ වෙලාවේ පහළ වූ රූපාදී පංචස්කන්ධ ධර්මයන් මේවා අනිත්‍යද කියන ආකාරය දකින්නට කියලා කියුවා. ඒ වගේ මේ අනිත්‍ය නිසාම අනාත්මයි කියන එක දකින්නට කියලා කිව්වා. මෙන්න මේක ගැන නැවත නැවත කොයි අවස්ථාවකදී හරි සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන විටත් මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙමින් නැති වෙමින් යාම හැර මෙතන වෙන කිසිවක් නැහැ. ඒ පංචස්කන්ධ ධර්මයේ නොතේ සීකරණ විට සංස්කාරාදී ධර්ම ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේවා අනිත්‍යයි. අනිත්‍ය නිසාම නිරුද්ධ වී යන නිසාම මම කියලා, මගේ කියලා, මගේ ආත්ම කියලා, සත්‍යය කියලා, ජීවේ කියලා, පුජ්‍යලේ කියලා කවර ආකාරයෙන් හරි කියලා අපිට ඒවා ග්‍රහණය කරන්නට දෙයක් නෙවෙයි. ඔක්කොම අනාත්මයි කියන එක දකින්නයි ප්‍රකාශ කළේ. අන්තිමයෙන් අපි ප්‍රකාශ කළේ මේ තුලින් අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ මතු කරලා දුන්නයි කියන එකයි. ඒ කියන්නේ මේ පංචස්කන්ධ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම ඇතිවීම නැතිවීමම දුක්ඛ සත්‍යයි. ඒ පංචස්කන්ධ ධර්මයන් ආස්වාද කරමින් මේ විදිහට කුසල කර්මයේ කිරීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ජනිත වෙන එක දුක්ඛ සමුදය සත්‍ය. ඒ වගේම මේ ආකාරයෙන් සිහිපත් කිරීම මේ අනිත්‍ය ආදි වශයෙන් දැකීම මාර්ග සත්‍ය. ඒ තුළින් යම් මේකින් මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙලා ලබන නිවන දකින්නට පුළුවන් නම් ඒක නිරෝධ සත්‍යයි. මේ කරුණු හරියට දන්නවා නම් අවිද්‍යාව ටිකක් හරි අඩු වෙනවා. අසමාජ භික්ඛවේ අවිජ්ජා මොකද්ද මානෙනි අවිජ්ජාව දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං උච්චති භික්ඛේ අවිජ්ජා අවිද්‍යාව කියන්නේ මොකද්ද මානෙනි දුක දන්නේ නැහැ සමුදය දන්නේ නැහැ නිරෝධේ දන්නේ නැහැ මාර්ගය දන්නේ නැහැ මේ කුසල කර්ම සම්බන්ධයෙන් තව දැනගෙන හිටියේ නැහැ මොකද දැන් දන්නවනම් තරමත් දුරට හරි අවිද්‍යාව තුනී වෙන්නට ඕන නැති නෝනක් කුසල කර්මයේ සම්පන්නයි. හොඳයි දැන් අපි මේ දේශනාව නිම කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සාරාංශය ප්‍රකාශ කරන මේ ආකාරයෙන් විශාල පුණ්‍ය ශක්තියෙන් මේ රැස් කරගත්ත මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට විශාල පිනක් ලැබපත් වුණා. මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් තුළින් අපටත් මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය යථාපරිදි අවබෝධ කරගැනීමේ පුණ්‍ය ශක්තිය භාග්‍ය උදා වේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්ම ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය වශයෙන්ම වැටහිලා මේවා කෙරෙහි තියෙන ඇලීම බැඳීම ආශාව යන්තා කරන මේ ඔක්කොම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තේරුම් අරගෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට මාර්ග සත්‍ය වැඩි යුතුයි මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කර යුතුයි කියන අවබෝධයේ ඇති වෙලා ඒ තුළින් වශයෙන් මේ අනිත්‍ය සහ අනාත්ම දර්ශනය දැකලා ඒ අනාත්ම දර්ශනය තුළින් ලැබෙන නිර්වාණ ධාතු සාක්ෂාත් වීම සඳහා මේ කුසල ශක්තිය ඔබ සැමට එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා කියමින් අපි මේ දේශනාව නිම කරන්නම්. දෙවියන් අපි කවුරුත් එකට පින් දෙමු ආකාශත්හාජ කියන පාඩේ ගැන ආකාශත්හාජ බුම්මත්තා දේවානාංගමයිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු සාසනං ආකාශත්හාජ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මඨා දේවානං ගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති මේගේ ඥාතීන් දක්ින් දෙන්න ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්ත ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්ත ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතාන්ත ඥාතයෝ ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යාය ධම්මේ පුඤ්ඤන්නාසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පම සමුච්චතු මේ සෑම දිනාටම අමා මහ නිවන සංසීමිත මේ සෑම කුසලයක්ම හේතු වේවා වාසනාව වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ජතු සුපත්තේවා නිවන්සර දේවා